තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ ගිහි පින්වත් පිරිසට රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අදට නියමිත මාතෘකාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපි පසුගිය සති කිහිපෙම කතා බහ කළේ අකුසල චෛතසික පිළිබඳ. ඒතර අදට નિયમિતව පවතින්නේ කුක්කුච්ච පසුතැවීම නැමැති චෛතසිකය. ඒක ආරම්භ කරන්න පෙර අපි සිහිපත් කරන්න ඕන පසුගිය සතියේ අපි මච්චරය පිළිබඳව සති දෙකක් මුරුල්ලෙම කතා කළා. පසුගිය සතියේ තමයි මච්චරය පිළිබඳ දේශනාව සහ සාකච්ඡාව නිමවටපත් උනේ. සාකච්ඡාව අවසාන කොටසේදී කෙනෙක් ප්‍රශ්නයක් මතු කරලා තිබුණා. එක් උද්දච්ච මච්චරිය චෛතසිකය අකුසල මූලයන් හැටියට සිත්වල යෙදෙනකොට ද්වේෂ මූලික සිතේ තමයි යෙදෙන්නේ කියන කාරණේ. ඒක නිවැරදි. එතකොට අපි සිහිපත් කළා ඒ දේශනාව සහ සාකච්ඡාව පුරාම ඒක ලෝභය මත ඇතිවෙන ස්වභාවයක්. දැන් මෙතනදී අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි චෛතසික ධර්මයක් හැටියට යම් සිතක යෙදෙනකොට මච්චරිය චෛතසිකය ද්වේෂ මූලික සිත් දෙකෙන් එකක තමයි යෙදෙන්නේ. නමුත් අපි හැමදාමත් සිහිපත් කරනවා ලෝභයයි ද්වේෂයයි පරස්පර ධර්ම දෙකක්. නමුත් බොහෝ තැන්වල ලෝභය පාදක කොටගෙන ද්වේෂය ජනිත වෙනවා. එතකොට තමන් යමකට ආශා කරනකොට, ඇලුම් කරනකොට, ප්‍රිය වෙනකොට ඒ ඇලෙන, බැඳෙන, ප්‍රිය වෙන ස්වභාවය පාදක වෙනවා තවත් දෙයක් සමග ගැටෙන. එතකොට තව අවස්ථාවල මෝහයම පාදක කොටගෙන ගැටීමක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඇති වුණු ද්වේෂයක් පාදක කොටගෙන යලි ද්වේෂය ඇති වෙන්නට පුළුවන් ප්‍රධාන වශයෙන් යම් කිසිවකට අපි ඇලෙනකොට ඒ ඇලීම පාදක කොටගෙන ද්වේෂ ද්වේෂය උපදින්නට පසුබිමක් සැකසෙනවා ඒ නිසා තමයි අනාගාමී මාර්ගසිතෙන් ලෝභය එහෙම නැත්නම් කාම කාමරාගය ප්‍රහාණය වෙනකොට පටිඝය ඒත් එක්කලා දුරු වෙනවා ඉතින් අන්න මේ අවස්ථාව අපිට හොඳට පැහැදිලි වෙන තැනක් තමයි මේ මච්චරය කියලා කියන්නේ. මච්චරයේවත් මසුරුකම ලෝභයාගේ සිතේ තමයි ඒ කියන්නේ ලෝභය අධික එහෙම නැත්නම් ලෝභ චරිත රාග චරිත කියන ඉබඳු අය තුල තමයි බහුලව ඇති වෙන්නේ. එතකොට ලෝභය තමයි එතන පදනම් වෙලා නමුත් සිතක් හැටියට චෛතසික ධර්මයක් හැටියට ජනිත වෙන්නේ ද්වේෂ සිතේ. එතකොට මේ ද්වේෂ සිතේ ජනිත වෙන්නේ ඇයිද? අර තමන්ගේ සම්පත් හා සමානව අනිත් අයගේ සම්පත් ගොඩනගෙනවට අකමැත්ත. එතකොට යකමැත්ත කියන තැන පටිඝය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි ඒක ද්වේෂ මූල සිතේ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි එතනට අකමැති වෙන්නේ අර ඊර්ෂ්‍යාව වගේ ස්වરૂපයකින් නෙමෙයි මෙතන ඒ අකමැත්ත ඇති වෙන්නේ තමන්ගේ සම්පත් සංගවන්න කැමති වෙන බව එහෙම නැත්නම් ඒව අනිත් අය දකින්නවට අකමැති බව අනිත් අයගේ සම්පත් ඒ තමන්ගේ මට්ටමට ගොඩ නැගිනවට අකමැති බව එතකොට අකමැත්ත හැටියට ගත්තාම ඒක ඍජුවම ද්වේෂ මූල සිතත් එක්කයි බද්ධ වෙන්නේ. නමුත් ඒ අකමැත්ත ජනිත වෙන්නේ අර තමන්ගේ වස්තුවට තියෙන තෘෂ්ණාව, ලෝභය පදනම් කොටගෙන තමයි මේ தত্ত্বය ගොඩනැගෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දේශනාව, ඒ දේශනා දෙකේදීම අපි පැහැදිලි කළා ලෝභය මුල් කොටගෙනයි මේ මච්චරිය ඇති වෙන්නේ කියලා ඒ ලෝභය මුල් කොටගෙන කියලා කිව්වේ අර විදිහට ලෝභය පාදක කොටගෙන තමයි මේ චෛතසිකය ඇති වෙන්නේ. හැබැයි චෛතසික ධර්මයක් හැටියට ඒක යෙදෙන්නේ ද්වේෂ මූල සිතේ. ඒ විදිහට අපි ඒක පැහැදිලිව නිර්වෘල්ව තේරුම් ගන්නට ඕන. හොඳයි එහෙනම් අද අදට નિયમિત මාතෘකාවට අපි අවධානය යොමු කරමු. අදට નિયમિતව තියෙන ඊළඟ අකුසල චෛතසිකේ කුක්කුච්ච. කුක්කුච්ච කියලා කියන්නේ තැවෙන ස්වභාව. දැන් අපි නීවරණ ධර්මයක් හැටියට කතා කරනකොට උද්දච්චය සහ කුක්කුච්චය දෙක එකට අරගෙන කතා කරන්නේ. මොකද මේ දෙක ධර්ම වශයෙන් එකට යෙදෙනවා. උද්දච්චය සැලෙන ගතිය තියෙනකොට ඒකත් එක්කලා කුක්කුච්චය යෙදෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ උද්දච්චයේ තියෙන හැමතැනකම කුක්කුච්චය යෙදෙනවා කියන එක නෙමෙයි. කුක්කුච්චය කියන පසුතැවීම යෙදෙන්නේ ද්වේෂ මූලික සිතේ. එතකොට නමුත් අර උද්දච්චය නිසා තමයි මේ කුක්කුච්ච ස්වභාවය ඇති කරන්නට පසුබිමක් හැදෙන්නේ. ඒ නිසා ඒ උද්දච්චය සහ කුක්කුච්චය දෙක එක්ව අරගෙන නීවරණ ධර්මයක් හැටියට වෙනම කතා කරලා තියෙනවා. ඒතර දැන් අපි මෙතන චෛතසික ධර්ම වෙන වෙනම කතා කරනකොට අපි කුක්කුච් උද්දච්චය වෙනමත් කුක්කුච්චය වෙනමත් කතා කරනවා. ඒතර උද්දච්චය සියලුම අකුසල් සිත්වල යෙදෙන අකුසල සාධාරණ චෛතසිකය. ඒ මනසේ සැලෙන ගතිය. එතන කුක්කුච්චය ද්වේෂමූලික සිද්දකේ පමණක් ඇති වෙන චෛතසික ධර්මයක්. එතන කුක්කුච්චයේදී සිද්ධ වෙන්නේ නොකල කුසල් සහ කළ අකුසල් පිළිබඳව මනසේ පශ්චාත්තාපයක් ඇති වෙන ස්වභාවය. ඒක නායක හඳුරු මේ විදිහට පැහැදිලි කරනවා. කළ පව් පිළිබඳව හා නොකොට හල පින් පිළිබඳවද පසු කාලයේදී සිත්හි හටගන්නා පැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ. දහම් අසන්නට හා සත්පුරුෂයන් ඇසුරු කරන්නටද නොලැබ හොඳ නරක නොදැන පව්කම් කොට පසුව තමන් කළ දෑ පව් බව දත් තැනැත්තා හටද ජීවිත මද යෞවන මදාදියෙන් මත්ව තමන් මැරෙන කෙනෙකුණු බව නොසිතා පව්කම් කොට මරණය ලං වූ කලෙහි ඒ බව දත් තැනත්තන්හටද තම තමා විසින් කළ පව්කම් සම්බන්ධයෙන් මා විසින් බොහෝ පව්කම් කරන ලද්දේය මට ඌයේ මහා වැරදීමක මට නරකයට යන්නට සිදු වෙනවා ඇත යනාදී සිතුවිලි පහළවන්නට පටන් ගනී කළ පව් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ ඒ සිත් සමග කුක්කුච්චය ඇතිවේ එය ප්‍රීතියට ප්‍රතිපක්ෂ ස්වභාවයයි. එතකොට නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා ඒ කොක්කොච්චය ඇති වෙන්නේ කොහොමද? තමන්ට තමන් අතින් සිදු වුණු අකුසල් පිළිබඳව සහ තව ඉදිරියට පැහැදිලි කරනවා තමන්ට කරගන්නට නොහැකි වුණු කුසල් පිළිබඳව. ඔය දෙක පිළිබඳව තමයි අපට පසුතැවීම ඇති එතකොට ඒ පසුතැවීම අපේ මනසේ ඇති වෙනකොට බොහෝ දෙනාට ඒක වැරදි විදිහට වැටහෙන්න පුළුවන්. Taman තුල තියෙන සද්ධාව තමයි මේ මතුවෙන්නේ. කුසල ඡන්දයයි මේ මතුවෙන්නේ. කියන්නේ කරගන්න බැරි වෙච්ච කුසල් දහම් පිළිබඳව අපට ඇති වෙන පසුතැවීම අපිට සමහරට හැඟෙන්න පුළුවන් මේ කුසලයට තියෙන දැඩි කැමැත්ත නිසා තමයි දැන් මේ පශ්චාත්තාපය ඇති වෙන්නේ කියලා. එතකොට ඒකත් යම්කිසි දුරින් කාරණයක් වෙන්නට පුළුවන්. නමුත් මේ පසුතැවීම ඇති වෙන්නෙම මෝහ මූලයත් එක්කලා. පශ්චාත්තාපය ඇති වෙන්නේ මෝහයයි ද්වේෂයයි. එතකොට මෝහ මූලික සිතේ ඇති වෙන නිසා කොහොමවත් එතන කුසල් සිතක් නෙමෙයි. ඒ වගේම කුක්කුච්චය කියන්නේ අකුසල චෛතසිකය. අකුසල චෛතසිකය කුසල් සිත්වල යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙන්නේ නැති නිසා අපිට පැහැදිලිවම හඳුනා ගන්නට පුළුවන් කුක්කුච්චය යම් සිතක යෙදෙනවා නම් ඒක කුසල් සිතක් හැටියට සද්ධාව යෙදෙන සිතක් හැටියට ප්‍රඥාව තියෙන සිතක් හැටියට අපට කොහෙත්ම හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. නිසා කුක්කුච්ච කොහෙත්ම කුසල් සිතක යෙදෙන්නේ නැහැ. එතකොට දැන් පුද්ගලයාට මේ පසුතැවීම ඇති වෙන්නට පාදක වෙන්නේ ධර්මයේ පිළිබඳව යම් ප්‍රමාණයකට දැන ගැනීමමයි. දැන් කිසිදු ධර්මයක් නොදන්නා තැනැත්තාට එහෙම තමන් කරපු පව්කම් පිළිබඳව පසුතැවීමක්වත් නොකල පින්කම් පිළිබඳව පසුතැවීමක්වත් ඇති වෙන්න හේතුවක් නැහැ. මොකද ඔහුට ඒවා පිළිබඳව ලොකු වැටහීමක් නැහැ. ඒවා පිළිබඳව ලොකු අවධානයක් නැහැ. උනන්දුවක් නැහැ. එහෙම වෙන තැනත්තාට ඒ කියන්නේ මොකක්වත්ම කුසල සංඥාවක් නැති ධර්මයේ පිළිබඳ පුහුණු කිරීමට උනන්දුවක් නැති කෙනෙකුටත් 아무ත පසුතැවීම ඇති වෙන්නට තියෙන ඉඩකඩ අඩුයි. මේ බඳු කරුණු සම්බන්ධව. ඒ වගේම ධර්මය ඊටාම හොඳට හේතුඵල වශයෙන් දැනගෙන කුසල අකුසල කර්මයන් දැනගෙන Tamange සිත පුරුදු පුහුණු කරගත්තු කෙනෙකුට පසුතැවීම නැති වෙන අවස්ථා ගොඩක් අඩුයි. එහෙනම් මේ පසුතැවීම නැති වෙන ඔය අතරමැද අයට ධර්මය අවබෝධ නොකළ සහ ධර්මය නොදන්නා කියන ධර්මය අවබෝධ කළ සහ ධර්මය නොදන්නා කියන ඔය දෙපිරිසට නෙමෙයි ඒ අතරමැද ඉන්න පිරිසට තමයි මේ ගැටලුව මතුවේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ධර්මයේ ගැන යම්කිසි උනන්දුවක් ඇති වෙනවා. එහෙම නැත්නම් පින්පව් පිළිබඳව යම්කිසි වැටහීමක් උනන්දුවක් ඇති වෙනවා. සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර ඇසුර නිසා සද්ධර්මයේ ශ්‍රවණය කරලා එය පින්පව් පිළිබඳව දැනගන්න. ඒ දැනගත්තට පස්සේ තමයි මේ අර්බුදේ මතුවෙන්නේ. ඒතර නොදන්නා කාලේ ගැටලුවක් නැහැ. ඒ වගේම හරියටම මේ කරුණ නිවැරදිව නුවණින් වටහා ගත්තට පස්සෙත් ඒතනත්තා පසුතැවෙන්නට පෙළඹෙන්නේ නැහැ. ඒ අතරමැද ධර්මය පූර්ණ වශයෙන් අවබෝධ කරලත් නැහැ. ඒ වගේම නමුත් ධර්මය පිළිබඳව යම්කිසි අහලා දැනගෙන යම් ප්‍රමාණයකට පින්පව පිළිබඳව වැටහීමක් ඒතනත්තාට තියෙනවා. අන්න ඒ බඳු පුද්ගලයෙකුට තමයි අර මගේ අතින් අකුසල් සිද්ධ වුණා මගේ අතින් මට කුසල් කරගන්නට බැරි වුණා කියන මේ පශ්චාත්තාපය ඇති වෙයි. එතකොට මහානායක හරු මෙතනදී පැහැදිලි කරනවා ඒක ප්‍රීතියට ප්‍රතිපක්ෂ ස්වභාවය. දැන් ප්‍රීතිය කියලා කියන්නේ ලැබූ හෝ මතු ලබන්නට ඇත්තව හෝ ලාභයක් සුවයක් සිහි කරන්නා වූ සිත ප්‍රීතියයි කියනු ලබන පිනා යන ස්වභාවයෙන් යුක්තවන්නාක් මෙන් කියන ලද පරිදි කල පව් ගැන ඇතිවන්නා වූ සිත්වල පැවෙන ස්වභාවය කුක්කුච්චය නම් වේ මා විසින් පව් කරන ලද්දේ යනාදීන් සිටීම කුක්කුච්චයයි වරදවා නොගත යුතුය දැන් මෙතන වැදගත් කාරණාවක් නායක හඳුරු මතු කරනවා දැන් මේ ප්‍රීතියට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් තමයි කුච්චය කියන්නේ තැවෙන ගතිය එතකොට අර කරගත්තු අකුසල කර්ම වල ආදීනවය දැනගන්නකොට ඒක අකුසල කර්මයක් කියලා දැනගන්නකොට පසුතැවීම ඇති වෙන්නට පුළුවන්. එතකොට Tamanට ගිලිහුනේ කුසල කර්මයක් අපරාධයේ අවස්ථාව Tamanට යහපත් කුසලයක් කරගන්නට ඊටාම සුදුසු අවස්ථාවක් Tamanට ගිලිහිලා ගියේ කියලා දැනගන්නකොට සහේතුක පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මා විසින් පව් කරන ලද්දේ යනාදීන් සිටීම කුක්කුච්චය වරදවා නොගත යුතුය. දැන් අපිට යමක් සිහිපත් වෙනවා මම මෙන්න මේ අකුසලය සිද්ධ කරගත්තයි කියලා. එතකොට ඒ අකුසලය සිද්ධ කරගත්තා කියලා සිතී මාත්‍රයම පශ්චාත්තාවපයක් කියලා කියන්නට බෑ. පසුතැවීම ඇති වෙනකොට ඒකෙන් අර ප්‍රීතියට ප්‍රතිවිරුද්ධව මනස තවන ගතියක් ඒකේ තියෙනවා. එතකොට අපිට එහෙම තැවෙන ගතියක් ඇති නොවි අර සිදු කළ අකුසලය ගැන සිහිපත් වෙන්නට පුළුවන් ඒ සිහිපත් කිරීම අපට කුසල් සිතකින් කරන්නට පුළුවන්කම තියෙනවා දැන් රහතන් වහන්සේ නමක් තමන් අතින් සිද්ධ වෙච්ච අකුසලය ගැන ආපහු සිහිපත් කළා දැන් අපතුමු අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒතර අඟුලිමාල මහරහතන් වහන්සේට තමන් අතීතයේ බොහෝ මනුෂ්‍ය ඝාතන කරපුවා සිහිපත් වෙන්නට පුළුවන්. ඒතර එහෙම සිහිපත් උනායි කියලා උන්වහන්සේට එතන පශ්චාත්තාවපයක් ඇති වෙන්නේ උන්වහන්සේ ක්ලේශයන් ප්‍රහාණය කරලා තියෙන. ඒතර උන්වහන්සේට ඒ සිහිපත් වීම තුළ ඇති වෙන්නේ ක්‍රියාසිත. ඒ වගේම යම්කිසි කෙනෙකුට අර මගේ අතින් මේ වරද සිද්ධ වුණා කියලා සතියෙන් සහ සම්පජඤ්ඤේ යම්කිසි කෙනෙකුට ඕන නම් සිහිපත් කරන්නට පුළුවන්. එතකොට එහෙම සිහිපත් කරන කෙනා තමයි ඒ වරදින් මිදෙන්නට සුදුසුකම් ලබන්නේ. එතකොට අපිට ආපසු හැරිලා ආවර්ජනා කරන්නට පුළුවන් වෙන්න ඕන මගේ අතින් සිද්ධ වුනේ කුසලයක්ද අකුසලයක්ද මෙන්න මෙතන මගේ අතින් වරදක් සිද්ධ වුණා මෙතන අකුසලයක් සිද්ධ වුණා මෙතනදී මට කරගන්න පුළුවන්කම තිබුණු කුසලය මගේ අතින් ගිලිහුණා ඒතර මේවා සිහිනුවණින් දකින්න පුළුවන් කෙනෙකුට විතරයි අකුසලෙන් වැළකීලා කුසල් ධම් වලට නැඹුරු වීමේ හැකියාව තියෙන්නේ ඉතින් එහෙම කරන්න නම් තමන් අතින් අකුසල් සිද්ධ වුණා කියන බව සිහිපත් වෙන්න ඕන. ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. හැබැයි මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම සිහිපත් කිරීම සති සම්පජඤ්ඤයෙන් යුක්තව කළොත් පමණයි ඒක අකුසලයක් නොවි කුසල පක්ෂයට අපට සහාය සමහර වෙලාවට කලාතුරකින් අපට අර පසුතැවීම තුළ ඇතිවෙන දේශමූලික ස්වභාවයෙන් ඇති කරන දැවීම, තැවීමම සමහර වෙලාවට අපට යම් කෙසේ ලැජ්ජ බයක් ඇති කරන්නට ඒ කියන්නේ අකුසලයට බය ඇති කරන්නට අකුසලයට ලැජ්ජාව ඇති කරන්නට ඒ වගේම පශ්චාත්තාපය තුලින් මනසට පීඩාව ඇති කරලා ඒතනත්තා ඒ තුලින් යම් කිසි කුසලයට නැඹුරු කිරීමකටත් අර ස්වභාවය පදනම් වෙන්නට පුළුවන් දැන් මේවා අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන අර මච්චරය ගැන කිව්වා වගේ මච්චරිය චෛතසිකයක් හැටියට යෙදෙන්නේ ද්වේෂ මූලික සිතේ තමයි. නමුත් ඒ తත්වය ගොඩනැගෙන්නට ඒ පුද්ගලයාගේ මනස සැකසෙන්නේ අර තමන් සන්තක දෙයට තියෙන තෘෂ්ණාව පාදක කොටගෙන. එතන ලෝභය තමයි ඒකේ පසුබිම වෙන්නේ. පසුබිම සකස් කරන්නේ. ලෝභය නැත්තම් එතනටට මසුරුකමක් ඇති කරගන්නට අවශ්‍යතාවයක් නැහැ. මසුරුකමක් ඇති වෙන්නේ නැහැ ඒ දැන් මසුරුකම කියන චෛතසිකයේ ද්වේෂ මූලිකයි. ඒ කියන්නේ ද්වේෂසිතේ තමයි ජනිත වෙන්නේ. හැබැයි ඒකට පසුබිම හදන්නේ අර ලෝභය විසින්. අන්න ඒ වගේ අපේ මනසේ මේ කුක්කුච්චය කියලා කියන්නේ ද්වේෂ මූලික සිතක්. ඒක කුසලයක් නෙමෙයි. ඒක අකුසල චෛතසිකයක්මයි. නමුත් ඒ අකුසල චෛතසිකයෙන් ඇති කරන දාහය, කම්පණය, පීඩණය යම් කිසි කෙනෙකුට අර යම් කම්පනයක් ඇති කරලා කුසල මාර්ගයට නැඹුරු කරන්නට නැඹුරු වෙන්නට යම් කෙසේ මාර්ගයක් දොරටුවක් විවෘත වෙන්නට පුළුවන් ඒ තුල. ඉතින් ඒ නිසා තමයි අර ප ဋ ාණේ පැහැදිලි කරන්නේ මුල් මුල් අකුසල ධර්ම පසුව පසුව කුසල ධර්ම උපදවන්නට ආසේවන ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කුසලය අකුසලයටත් ඒ විදිහට සහාය වෙන්නට පුළුවන් අකුසලය කුසලයටත් ඒ විදිහට සහාය වෙන්න පුළුවන් ඔය දෙපැත්තටම ප්‍රත්‍ය වෙන්නට පුළුවන් කුසල අකුසල් දෙක එතකොට අකුසලයම අකුසලයට ප්‍රත්‍ය වෙනවා අකුසලය කුසලයටත් ප්‍රත්‍ය වෙනවා කුසලය අකුසලයට ප්‍රත්‍ය වෙනවා කුසලය කුසලයටත් ප්‍රත්‍ය වෙනවා ඔය හතර ආකාරයටම ප්‍රත්‍ය වෙන්නට පුළුවන් එතකොට අපේ ශාසන ඉතිහාසයේත් ඒ වගේම වර්තමානයේත් අපිට ඒ බඳු චරිත ඇතැම් අවස්ථාවල හමු වෙනවා. සමහර පුද්ගලයෝ තමන් අතින් සිද්ධ වෙච්ච අකුසලය නිසාම ඒන් නැති වෙන කම්පණය නිසාම ඒන් නැති වෙන පශ්චාත්තාපය නිසාම පසු කාලීනව කුසල් දහම් කරන්නට ගුණ දහම් වඩන්නට වඩා නැඹුරු වුණු අවස්ථාව. දැන් එහෙම එක් අවස්ථාවක් තමයි අපට ජාතක පොතේ හමු වෙනවා සරියුත් මහරහතන් වහන්සේ පෙර පාරමිතා පුරන අවදීදී උන්වහන්සේ රජ රජ කෙනෙක් හැටියට එක් ආත්ම භාවයක රාජ්‍ය ਵਿਚාරන්නට ඒ රාජ්‍යත්වෙහි කටයුතු කරන්නට උන්වහන්සේට අවස්ථාව සැලසෙනවා එතකොට මේ රජතුමා පාප මිත්‍රාසුර නිසා හෝ කවර හේතුවක් නිසා හෝ මත්පැන් පානය කිරීමට අධික විදිහට පෙළඹෙනවා. ඒතර මත්පැන් පානයත් එක්කලා මස් මාංශ අනුභවයට දැඩිසේ ගිජු එතකොට ආහාර අනුභව කරන්නට එහෙම නැත්නම් රාජභෝජනේ අනුභව කරන්නට සූදානම් වෙනකොට මත්පැන් බීලා එනවා ඊළඟට ඒ භෝජනේ ගන්න අවස්ථාවෙත් මත්පැන් බොනෝ ඒ නිසා අනිවාර්යෙන් මස් තියන්නට ඕන භෝජනයේට එතකොට එක් අවස්ථාවක එක් දිනයක පොහෝ දිනයක එතකොට සතුන් ඝාතනය කරන්නේ නැහැ ඒ නිසා කලින් දවසේ මාංශ ගෙනවිත් තියලා තිබ්බ රජුරවන්ට අනිවාර්යෙන් මස් ඕන නිසා කොහොම හරි ඒක නරක් වෙලා හරි සතෙක් කාලා හරි මොකක් හරි හේතුවක් නිසා දැන් පහවදා දවසේ පිළිල කරන්නට මස් නැහැ. දැන් විසව දන්නවා රජ්ජුරුවෝ මත්පැන් පානය කරලා මෙතනට ආපු ගමන්ම මස් හොයනවා. එතකොට මස් නොතිබුණොත් රජ්ජුරුවෝ කුපිත වෙනවා. ඒක දන්න නිසා දේවිය මොකද කරන්නේ? පුංචි අතදරුවෙක් ඉන්නවා රාජකුමාරයා. එතකොට ඒ රාජකුමාරයාව සුරතල් කරමින් පුරුණු කරගෙන අර රජ්ජුරුව ආහාර ගන්න තැනට පැමිණෙනවා. මොකද රජ්ජුරුවන්ගේ මතුවෙන කෝපය මේ කුඩා දරුවා දැක්කහම හරි සංසිඳෙයි කියන අදහසින්. රජ්ජුරුව විමසනවා කෝ මස් කෝ කියලා. එතකොට අද මාංශ නැහැ කියලා විසව කියනවා. කියලා අර දරුවා හුරතල් කරමින් සොරතල් බස් කියමින් රජ්ජුරුව ළඟට යනවා. ඒ යනකොටම රජුරෝ මොකද කරන්නේ? එකවරම මොකද මාංශ නැත්තේ? මේ තියෙන්නේ මස් කියලා වරලා අර තුරුළු කරගෙන ඉන්න දරුවා ඇදලා අරගෙන බෙල්ල මිරිකලා අරක් කැමියට කතා කරලා දෙනවා සූපවේදියට කතා කරලා දෙනවා මේක උයාගෙන එන්න. ඉතින් සූපවේදියට කරන්න දෙයක් නැහැ රජුරුවන්ගේ අන. ඒ නිසා ඔහු ගිහිල්ලා ඒක උයලා අරගෙන එනවා. රජ්ජුරුව ඒ මාංශය අනුභව කරනවා අනුභව කරලා මත්පැන් බීලා ඒ වෙරි මතත් එක්කලා නිින්දට වැටෙනවා. නිින්දෙන් අවදි වෙනකොට සියලු දෙනා තැන් තැන්වල හඬනවා, වැළපෙනවා. ඒ කුමක් නිසාද කියලා විමසලා බැලුවෙන් පස්සේ තමන්ගේම පුත්‍රයා තමන්ගේම අතින් ගෙලමිරි කළා උයාගෙන තමන්ම ඒ මාංශ අනුභව කරලා නිින්දට වැටිලා තමන්. එතකොට මේ කාරණේ දැනගත්තට පස්සේ රජුරවන්ට එක පැත්තකින් පියෙක් හැටියට ලොකු පසුතැවීමක් කම්පනයක් ඇති ඒ වගේම අනිත් පැත්තෙන් රජෙක් හැටියට ලොකු පශ්චාත්තාවපයක් ඇති දැන් මේ පසුතැවීමෙන් කොච්චර කම්පනයක් ඇති කළාද කියනවනම් ඒයින් ඇති කරපු අර පාපය පිළිබඳව ලැජ්ජාව බය කොතෙක් බලවත් වුණාද කියනවනම් රජතුමා කල්පනා කරනවා මම මේ තරම්ම නින්දිත තත්වයකටපත් උනේ කොහොමද ତර මේ මත්පැන් පානය තමයි මේකට හේතුනේ. සිහි කල්පනාවෙන් තොරව මේ බඳු දෙයක් කරන්න. ඊට පස්සේ රජතුමා අදිෂ්ඨානයක් ඇති කරනවා මින්මතු මේ සසර සසර වාසය කරන තාක්කල්ම කිසිම භවයක කිසිම අවස්ථාවක මම මත්පැන් පානය කරන්නේ නැහැ. එතකොට දැඩි චිත්ත අධිෂ්ඨානයකට ඊට පසුව තවත් ජාතක කතාවල මේක තියෙන ධම්මදජ ජාතකයේහි එතකොට ඉන් පසුව තවත් අවස්ථා අපට හමු වෙනවා ජාතක පොතේ ඊට පසු ආත්ම භවවල ඒ සරියුත් හාමුදුරුව තරුණ වයසට පත් වෙනකොට ඒ කියන්නේ වෙනත් ආත්මවල බලෙන් මත්තන් පොවන්න උත්සාහ කරනවා. ඒතකොට රාජ නියමයෙන්වත් මත්තන් පොවන්නට බැරි වෙනවා මේ තරුණයාට කුමක් නිසාද? අර පෙර භවයේ කරන ලද චිත්ත අධිෂ්ඨානය නිසා. මෙන්න මේ විදිහට දැන් පසුතැවීම කියන්නේ අකුසලයක්. ඒක ද්වේෂසිතේ තමයි ඇති වෙන්නේ. නිසා ඒක කුසලයක් නෙමෙයි. නමුත් සමහර කෙනෙකුට ඒ ඒ තුලින් ඇති කරන කම්පනය චිත්ත පීඩාව 1000 අර පාපය පිළිබඳ ලැජ්ජා බය උපදවලා අර වගේ කුසලමය අදිෂ්ඨානයකට පැමිණෙන්නට යම්කිසි පසුබිමක් හදන්නට පුළුවන්. හැබැයි ඒක තීරණය වෙන්නේ ඒ පුද්ගලයා එතෙක් මනස පුහුණු කරලා තියෙන ස්වභාවය මත. දැන් සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ සසරේ ප්‍රඥාව පුහුණු කරන චරිතය. එතකොට විටින් විට පාප මිත්‍ර ඇසුර නිසා හෝ තෘෂ්ණා භරිත භාවය නිසා හෝ පාරිසරික සමාජ සාධක හේතු කොටගෙන උත්පත්ති සාධක හේතු කොටගෙන කෙනෙක් ඒ විදිහේ වරදකට පෙළඹෙන්නට පුළුවන්. හැබැයි එහෙම පෙළඹුණාට එයින් යම්කිසි කම්පනයක් ඇති වෙච්ච තැනදී ආපහු විමසා බලනවා මම මෙහෙම තැනකට වැටුනේ කොහොමද කියලා. ඒ මොකද උන්වහන්සේ එහෙම හිතන විදිහේ චරිතයක්. එහෙම හිතන්නේ විමසන්නේ නැතිනම් ඒ බඳු කෙනෙකුට සසරේ ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ ඒ විමසන, කල්පනා කරන, සොයන, හේතු සොයන, හේතු දකින, එතකොට ඒ වරදින් මිදෙන්නට වෑයම් කරන ඒ බඳු චරිත ලක්ෂණ සසර ගමනේ තමන් පුරුදු කරගෙන එනවා නම් එහෙම කෙනෙකුට යම් යම් අවස්ථාවලදී තමන් අතින් සිද්ධ වෙච්ච වරද පිළිබඳව ඇති වෙන පසුතැවීම ලැජ්ජා බය ඇති කරලා නැවත කිසිදාක ඒ වරද නොකරන තැනට චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගෙන කුසලයට නැඹුරු වෙන්නට අවස්ථාවක් හදන්නට පුළුවන්. ඒ නිසා තමයි මුල් මුල් අකුසල ධර්ම පසුපසු කුසල ධර්ම වලට ප්‍රත්‍ය වෙනවයි කියන බව ප ဋ ාණයේදී දක්වන්නේ. එතකොට තව දැන් මේ මෑත ඉතිහාස එහෙම නැත්නම් මේ වර්තමානයේත් අපිට එහෙම සිද්ධියක් අහන්නට ලැබුණා මම හිතන්නේ පෙර දිනකත් අපි සිහිපත් කළා තරුණ දරුවෝ කිහිප දෙනෙක් ආවා අපි සමග ධර්ම සාකච්ඡාවකට ඇවිදින් ඒ අය සුහදශීලීව කතා බහ කරනකොට එක දරුවෙක් කිව්වා මේ හාමුදුරනේ ඒ තමන්ගේ යාළුවෙක්ව පෙන්නලා මේගොල්ලන්ගේ තාත්තා ඉස්සර නම් මේ දඩේ මේ ගියා දැන් නම් සිල් ගන්න යනවා කියලා කිව්වා එතකොට මම අහුවා මේ ඒ දඩයමේ ගිය එක නවත්තුවේ මොකක් නිසාද කියලා. ඊට පස්සේ අදාළ තරුණයා කිව්වා හම්දුන්නේ ඉතින් ගමේ අනිත් අනිත් කීප දෙනෙක් එක්කලා එකතු වෙලා තාත්තා දඩයම් කරන්න පුරුදු වෙලා හිටියා. ඉතින් ඒගොල්ලන්ට ඒක තමයි ලොකුම විනෝදාස්වාදය උනේ. ඉතින් දවසක් කොහොම හරි කැලේට ගිහිල්ලා රාත්‍රියේ සතෙක් දඩයන් කරගන්න බලාගෙන හිටියා පහවදා එළිය වැටෙන කම්ම මේගොල්ලන්ට සතෙක්ව ඝාතනය කරගන්න අවස්ථාවක් වුණේ නැහැ. ඉතින් වටින් ගොඩින් එළිය වැටෙනකොට දැන් ගෙදර යන්න ඕන මිනිස්සු දකිනවා. ඒ නිසා ඉක්මනට යමු කියලා පිටත් වුණා. පිටත් වුණාට දැන් අර අනිත් අය කීප දෙනෙක් කියනවා ඉතින් මෙච්චර මේ රැයිලි වෙනකන් හීතලේ මදුරු තලතල ඉඳලා සතෙක් මරා ගන්න නැතුව මස් ටිකක් නැතුව ගෙදර යන්නේ කොහොමද හිස් සතෙක්. ඉතින් දැන් එහෙම කිව්වා වුණාට වෙන විකල්පයක් නැහැ. මේගොල්ලෝ ආපහු හැරුණා එන්නේ. එහෙම වෙනකොට අර කැලෙන් ගම්මානයේට එළියට එනකොට ඒ කැලේ සහ ගම මායිමේ ගවයෙක් ගහක බැඳලා හිටිය අර එක මිනිස්සෙක් යෝජනා කළා හිස් අතින්නම් යන්න බෑ මේ ගවයාගේවත් ඝාතයක් කපාගෙන යමු. පස්සේ අර සතා ගහේ බැඳලා ඉඳද්දි පන පිටින්ම පස්සගාතය කපාගත්තා. එතකොට මේ වේදනාවෙන් ඒ සතා කෑමොර දෙමින් අර ලේ පෙරාගෙන ඇදගෙන වැටිච්ච හැටි දකිනකොට මේ තරුණයාගේ තාත්තට ලොකු කම්පනයක් ලොකු පසුතැවීමක් ඇති වෙනවා. මොකද වෙනදා ඈත තියා තුවක්කුවෙන් වෙඩි තියලා අර සතා ඈත තියා වැටුනහම ගිහිල්ලා ඔසවගෙන ආවට කලුවරේ සතා මැරෙන හැටි, එතකොට දඟලන හැටි, ලේ වැගිරෙන හැටි මේවා පැහැදිලිව පේන්නේ නැහැ. එතකොට නමුත් මේ අවස්ථාවේදී ඔහු පැහැදිලිව දකිනවා අර සතා අනිත් එක දැන් මේ එළිය වැටිගෙන එන නිසා පැහැදිලිව දකිනවා අර සතා එකෙන් පීඩා විඳින හැටි. ඊළඟට පන පිටින් ඒ සතාගේ ප්‍රස්තඝාතයේ කැපුවෙන් පස්සේ දුක් විඳින ආකාරය. ඒතර ඒකෙන් ඔහුට බලවත් කම්පනයක් ඇති ඒ ඇතිවෙච්ච කම්පනය නිසාම ඔහුට ගෙදර ගිහිල්ලා කෑම කන්නත් බෑ, නිින්ද යන්නෙත් නෑ. ඉතින් කල්පනා කර කර ඉඳලා ඊට පස්සේ මොහු මේ චිත්ත පීඩාව සමනය කරගන්නට ඕන නිසා බණ අහන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ධර්ම කරුණු අහලා අර පව්කම් වලින් වැළකීලා ඊට පස්සේ සිල් ගන්න යොමු වෙනවා. එතනින් පස්සේ දිගින් දිගටම පන්සිල් රකින සිල් ගන්න පාසක මහත්මයෙක් හැටියට තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් පරිවර්තනය වෙනවා. එතකොට මේ පරිවර්තනය වෙන්න හේතුනේ අර ඇතිවෙච්ච බලවත් පසුතැවීම. ඉතින් ඒ නිසා සමහර කෙනෙකුට පසුතැවීම කියන්නේ අකුසලයක්මයි. ඒකේ දෙකක් නැහැ. ඒක කුසල් සිතේ කොහොමත් දෙන්නේ නැහැ. නමුත් ඒ අකුසල මූලිකව ද්වේෂ සිතේ ජනිත වෙන මේ පශ්චාත්තාපය Tamanට මේ මේ Taman අතින් මේ මේ පව්කම් කෙරුණා කියන මේ කම්පණය යම් පුද්ගලයෙක් හිතන්න පතන්න කල්පනා කරන්න පුරුදු වෙලා තියෙන ස්වභාවයත් එක්කලා ප්‍රඥාව අවදි වෙන්නට සිහි බුද්ධිය අවදි වෙන්නට අකුසලෙන් වළකින්නට හේතුවක් විය හැකියි. දැන් බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍රයේදී මේ කාරණේ දක්වනවා දුක ප්‍රතිඵල දෙකක් ඇති කරන්නට පුළුවන්. එකක් තමයි සම්මෝහය උපදවන්නට පුළුවන්. අනෙත් එක තමයි පරේෂණයට යොමු කරන්න. සම්මෝහය ඇති කරනවා කියලා කියන්නේ දුකක් පීඩාවක් ඇති වුනහම ඒක මමත්වයෙන් අරගෙන මට මේ පීඩාව ඇති වුණා මට අසවලා මේ හානිය කළා කියලා ඊට පස්සේ මෝහය, සක්කාය දිට්ඨිය, ද්වේෂය ආදී පදනම් කොටගෙන තව බොහෝ අකුසල් ජනිත කරගන්න. ඒ අර දුක නිසා සම්මෝහය වැඩෙන හැටි. අනිත් පැත්තෙන් දුක ප්‍රඥාව උපදවන්නට පරේෂණයට හේතු වෙන්න පුළුවන්. ඒ තමයි අර සරියුත් හාමුදුරුවෝ කල්පනා කළා වගේ මෙහෙම තත්ත්වයක් ගොඩ නැගුණේ මොකක් නිසාද? මොකද්ද මේකට හේතුව? කොහොමද මේකෙන් මිදෙන්නේ? ඒ සඳහා මඟ කියා දෙන්නට කෙනෙක් ඉන්නවද? ඒතර Tamanට ඒක වැටහෙන්නේ නැත්නම් කාගෙන්ද මේක අහලා දැනගන්න පුළුවන් කියලා හරි යොමු වෙනවා. එතකොට ඒ තැනත්තා පරේෂණයට, ආර්ය පරේෂණයට අකුසලෙන් මිදෙන විදිහ, කුසලයට යොමු වෙන විදිහ, දුකෙන් නිදහස් වෙන ක්‍රමය සොයන්නට ඒ තැනත්තා එතන ඉඳන් පෙළඹෙනවා. ඒ විදිහට නිබ්බේධික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක Tamanට සම්මෝහය උපදවන්නට පදනම් වෙන්නටත් පුළුවන් ඒ වගේම පරේෂණයට අපිව යොමු කරන්නත් පුළුවන් අන්න ඒ වගේ පශ්චාත්තාපය කියන මේ කාරණය ඊ타ත්ම සලකිය යුතු අවස්ථාවක් ඒක අකුසල චෛතසිකය අකුසල් සිතේ තමයි ඇති වෙන්නේ නමුත් ඒ අකුසලයේ ජනිත වුණාට පස්සේ ඒ සම්බන්ධව අපි හිතන පතන කල්පනා කරන විදිහ අපි තුල සම්මෝහය උපදවන්න හේතු වෙන්නත් පුළුවන් අපි තුල සති සම්පජඤ්ඤය උපදවන්නට හේතුවක් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ අපි කල්පනා කරන සිතන විදිහත් එක්කලා. ඒ නිසා නායක හඳුර දක්වන්නේ මා විසින් පව කරන ලද්දේ යනාදීන් සිටීමම කුක්කුච්චයි වරදවා නොගත යුතුයි. ඒ සිතුවිලි මාත්‍රය කුක්කුච්චයක් වෙන්නේ නැහැ. කුක්කුච්චය වෙන්නේ ඒ තුලින් ඇතිවන පශ්චාත්තාපයේවත් තැවීමයි කුක්කුච්චය වෙන්නේ. ඊළඟට නායක හඳුර දක්වනවා කල හැකි අවස්ථාවේ පින් නොකොට පින් පසුවට කරන්නට තබාගෙන සිටියුන්ට පින් කළ හැකි අවස්ථාව ඉක්ම ගිය කලෙහිද මරණාසන්න වූ කලෙහිද නොකොටහල කුසලයන් පිළිබඳ වූ කුක්කුච්චය ඇතිවේ. කළ වරද ගැන දැන් මේ දෙවැනි පැත්ත ඒ කියන්නේ Tamanට කුසලයක් කරගන්න පුළුවන්කම තිබියදී ඒ කුසලය කරගන්නට පෙළඹෙන්නේ නැහැ. හැබැයි පස්සේ ඒක ඒ කුසලයේ වටිනාකම Tamanට ලැබුණු අවස්ථාව තමන් මේ අවස්ථාව අපරාධ පැහැර හැරගත්තා කියලා කල්පනා වෙනකොට පශ්චාත්තාවයක් ඇති වෙනවා. එතකොට ඒ තමයි නොකල කුසලය කළ අකුසලය කියන මේ කරුණු දෙක ගැන පසුතැවීම ඇති වෙන ආකාරය. ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා ඇතමෙක් කළ වරද ගැන කනගාටු වීම ගුණයක්සේ සිතති. මේක සමාජයේ බහුලව තියෙන මුලාවක්. ඒ කියන්නේ තමන් අතින් යම්කිසි වැරද්දක් සිද්ධ වුණා නම් පාපයක් අකුසලයක් සිද්ධ වුණා නම් ඒ ගැන පසුතැවෙන ගතිය එක්තරා ශ්‍රේෂ්ඨ ගුණයක් කියලා හිතනවා. එතකොට දැන් සමහර ආගම්වලත් එහෙම උගන්වනවා පාපය පිළිබඳ පසුතැවීම. ඒ පසුතැවෙන කෙනාට තමයි දෙවියන් වහන්සේ සමාව දීලා ඒ තැනත්තාව මුදව ගන්න උත්සාහ කරන්නේ වගේ අදහස් ඒ ආගම්වල පැහැදිලි වෙනවා. හැබැයි බුදුදහමේ එහෙම කොයිම අවස්ථාවකවත් පසුතැවීම අගය කරන්නේ නැහැ. පසුතැවීම අකුසලයක්මයි ඒක ගුණයක් නෙමෙයි. නමුත් බොහෝ දෙනා වරදවා වටහා ගන්නොත් ඒක තමන් තුළ තියෙන එක්තරා ගුණයක් හැටියට. ඒ කියන්නේ පාපයට ලැජ්ජ ඇති බව, පාපයට බය ඇති බව, ශික්ෂාකාමී බව, එතකොට අන්න ඒ වගේ සද්ධා සම්පන්න බව දහමට ලැබි බව තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ගැන හරියට උනන්දු වෙන කෙනෙක් කියන මෙහෙම ලෝකයට අඟවන්නට මේ වගේ විවිධ කරුණු සම්බන්ධව පුද්ගලයා අර වෙච්ච වැරදි ගැන පසුතැවෙන බව තමන් තුළ තියෙන එක්තරා ගුණයක් හැටියට ප්‍රකට කරන්නත් උත්සාහ කරනවා තමනුත් සමහරට එහෙම වරදවා වටහාගෙන ඉන්නවා එයින් පාපය තුනී වෙතයිද සිතති. දැන් පසුතැවෙන්න පසුතැවෙන්න අපි කරපු පාපේ ටිකක් හරි තුනී වෙනවා වගේ අදහසක ඉන්නවා. එහෙත් එයින් පාපය තුනී වීමක් සිදු නොවේ. සමහර විට එයින් සිදුවන්නේ පාපයේ ශක්තිය තවත් වැඩි කල වරද ගැන පසුතැවීමෙන් ඒ වරද නැතිවන්නේද නොවේ. කරන්නට නොපුළුවන් වූ කුසලයේ ගැන තැවීමෙන් ඒ කුසලය සිදුවන්නේද නොවේ. එබැවින් පැවීම කුසලයක් නොවේ. ඒ පසුතැවිල්ල කනගාටුව ද්වේෂ මෝහ යන අකුසල මූලයන්ගෙන් යුක්ත වූ තන්හිම ඇතිවන්නක් බැවින් පාපයක්ම වේ. කලෙන් දුබල වූ පින්පව් අපරචේතනාවේ අනුග්‍රහයෙන් බලවත් වන්නක් මෙන් කුක්කුච්ච නිසාද කලින් දුබල වූ අකුසලය බලවත් වන බව සැලකිය යුතුය. කලින් සත්වයකෝ අපායට යැවීමට තරම් ශක්තියක් නැති අකුසලය මරණාසන්නයේදී ඇතිවන කුක්කුච්චයාගේ අනුග්‍රහයෙන් බලවත් වී සත්‍ය අපායට යවන්නේ. එතකොට සමහර කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ පසුතැවීම තමන්ගේ ගුණයක්. එහෙම පසුතැවුනහම අර අකුසලය ටිකක් හරි අඩු වෙයි. තමන්ට නිකන් සමාවක් ඒ කියන්නේ මේක ඇති වෙන්නේ පින්නතුනේ අර සමාජ පිළිගැනීම අනිත් අයගේ අනිත් අයගේ අනුකම්පාවට භාජනය වීම අනිත් අයගේ කරුණාවට භාජනය ඒ නිසා තමයි අර ඇතම් දේවවාදී ආගම්වල කියා දෙන්නේ ඒ පාපය පිළිබඳ පසුතැවෙන තැනැත්තා තමයි දෙවියන් වහන්සේගේ අනුකම්පාව ලබන්නේ දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ ඉතින් අර පුද්ගලයේ සමාජයේ අනිත් අයගේ අනුකම්පාව ලබන්න අනිත් අයගේ කරුණාව ලබන්න ඒ සඳහා එක්තරා මඟක් හැටියට කෙනෙක් දකිනවා එනිසා එයයි හිතනවා ඒ අනිත් අය අනුකම්පා කරනවා වගේ අන් අය Tamanට කාරුණික වෙන්නා වගේ තමන් කරපු අකුසලයක් යම් ප්‍රමාණයකින් මේ පසුතැවීම නිසා අඩු වගේ වැරදි වැටහි. එතකොට පුද්ගලයා අපට අනුකම්පා කිරීම ඒ අයගේ ස්වභාවය. හැබැයි ධර්මානුකූලව බැලුවම යම් අකුසලයක් පිළිබඳව නැවත නැවත පසුතැවෙනවා නම් පසුතැවීම කියන්නේ අකුසලය. ඒතර මුලින් කළ අකුසලයේ පසුව පසුතැවීම නැමැති අකුසලයේ සහයෝගය ලැබෙනකොට ඒක වඩාත් බලවත් වඩාත් ශක්තිමත් වෙනවා. එතකොට කුසලය පිළිබඳව කළ කුසලය පිළිබඳ පසුතැවෙන්න පසුතැවෙන්න කුසලය හීන වෙනවා. එයි මුලින් කුසලය පසුව අකුසලයේ අනුග්‍රහය ලබන නිසා. එතකොට පූර්ව මුංචන අපර කියන අවස්ථා තුනේම චේතනා පිරිසිදු වෙනකොට තමයි කුසලය වඩා බලවත් වෙන්නේ. මුල් අවස්ථාවෙත් අලෝභ, අද්වේෂ, අමෝහ තිබිලා ඒ කුසලය කරන අවස්ථාවෙත් අලෝභ, අද්වේෂ, අමෝහ තිබිලා කුසලය කරලා ඉවර වුණාට පස්සෙත් ඒ සම්බන්ධව හිතන, කල්පනා කරන වාරයක් පාසා අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් හිතන්න පුළුවන් නම් තමයි තුන් සිත පහදවා ගත්තා කියලා කියන්නේ. පූර්ව මුංචන අපර කියන අවස්ථා තුන. ඒ කුසලය තමයි වඩා බලවත් වෙන්නේ. හැබැයි යම් කුසලයක් කරන්න කලින් හිත දූෂ්‍ය වුණා එතකොට කරලා ඉවර වෙලා හිත දූෂ්‍ය වුණා අර කුසලයේ හීන වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ වගේම යම්කිසි අකුසලයක් සිද්ධ කරලා දැන් අකුසලයේ ඊට වඩා වෙනස්. වෙනස් කියලා කියන්නේ යම්කිසි අකුසලයක් කරලා ඒ අකුසලය පිළිබඳ සතුටුන ඒ අකුසලය බලවත් වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ පිළිබඳව සතුටු වීම. අනුමෝදන් හැබැයි ඒ කරපු අකුසලය පිළිබඳව අපි පසුතැවුනොත් ඒ පසුතැවීමත් අර අකුසලයේ බලවත් වෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා පින්පව් ආදිය අපරචේතනාව කියන්නේ පසුව ඇති වෙන චේතනාවේ අනුග්‍රහයෙන් බලවත් වෙනවා. අන්න ඒ විදිහට මේ කුක්කුච්චය නිසා කලින් දුර්වලව තිබුණු අකුසලය පසුව ශක්තිමත් වෙන්නට හේතුවක් වෙනවා. එතකොට මුල් අවස්ථාවේදී ඒ කරපු ක්‍රියාව අපායේ උපද්දවන්නට හේතු නොවෙන්නට පුළුවන් දුර්වල තත්වයක වෙන්න පුළුවන්. හැබැයි මේ පසුතැවීම හේතු කොටගෙන අනිවාර්යෙන් අපාගත වෙන මට්ටමට අර කර්මය බලවත් දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි අපි නිතරම සිහිපත් කරන ඒරකපත්ත නාගරාජයා පිළිබඳ සිද්ධිය. එතකොට පෙර බුද්ධ ශාසනයකදී අවුරුදු 20000ක් පමණ කාලයක් මහානදම් පිරපු භික්ෂුවක් තමයි අර නාගයෙක් වෙලා උපදින්නේ. ඒතර මොකක්ද හේතුව? උන්වහන්සේ පාරුවකින් එතර වෙන්නට ගහක අත්තක් අල්ලගෙන ඒ පාරුවට ගොඩ වෙනකොට එකවරම පාරුව ලිස්සලා යනවා. අර ගහේ තිබිච්ච කොළ ටිකක් කැඩිලා අතට එනවා. දැන් උපසම්පදා භික්ෂුවකට බුදුහාමුදුරුවෝ විනය ප්‍රඥප්තියක් පනවලා තියෙනවා. ජීවි ගහ කොළවල ජීවි ගස්වල කොළ මල් අතු සිඳින්නට එපා. එතකොට එහෙම කළොත් ඒක ඇවතක්. ඇවතක් කියලා කියන්නේ හැම විටම අකුසලයක් කියන එකම නෙවෙයි. ඇවතක් කියලා කියන්නේ සමහර විට කුසලයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේට පූජා කරන අදහසින් බුද්ධ ගෞරවය ඇති කරගෙන බුදු ගුණ සිහි කරගෙන උපසම්පදා භික්ෂුවක් මල් ටිකක් කඩනවා. එතකොට ඒ ගහෙන් ජීවි ගහකින් ජීවි මලක් කඩලා ගැනීම තුළ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රඥප්තියට අනුව ඒ උපසම්පදා භික්ෂුව නොකල යුතු දෙයක් කළා වෙනවා. නමුත් දැන් උන්වහන්සේගේ අදහස තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයට පූජා කිරීම. එතකොට එතන කුසල්සිතක්. එතකොට මේ කුසල්සිත පාදක කොටගෙන තමයි මේ ක්‍රියාව සිද්ධ කරන්නේ. නමුත් එයින් ඇවතක් සිද්ධ වෙනවා වරදක් කළා වෙනවා බුදුහාමුදුරුවෝ එපා කිව්ව දේ සිද්ධ වෙනවා. ඒ නිසා තමයි වට ඇවත් කියන්නේ. ඇවත් කියන්නේ හැම විටම අකුසල්ම නෙමෙයි. සමහරට ඇවත් කියනවා අකුසල් වෙන්නට පුළුවන්, කුසල් වෙන්නට පුළුවන්, ඒ වගේම ක්‍රියාසිත වෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට රහතන් වහන්සේලා අතිනොත් සුළු සුළු ඇවත් සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. උදාහරණයක් හැටියට දැන් සහසෙය්‍යාපත්‍ය කියන්නේ යම් කාන්තාවක් නිදාගෙන ඉන්න වහලක් යට විවෘත නැති තැනක එකම ගේ ඇතුලේ එතකොට ඒ ගෙයි අපි හිතමු දෙපැත්තකින් ඇතුල් වෙන්න දොරටු තියෙනවනම් අර කාන්තාව ඉන්නේ එක දොරටුවකින් ඇතුල් වුණාම එහා පැත්තේ මෙහා පැත්තෙන් තව දොරටුවකින් ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි ඇතුලෙන් කිසි සම්බන්ධයක් නැහැ. එතකොට එක වහලයක් තිබුණා වුණත් ඒක ගෙවල් දෙකක් හැටියටයි විනයෙහි අර්ථ දක්වන්නේ. ඒ මොකද දොරටු දෙකක් තියෙනවා. ඒ දොරටු දෙකෙන් ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි ඇතුලේ ඒ දොරටු දෙකෙන් ඇතුල් වුණාට පස්සේ ආයේ ඇතුලේ එහාට මෙහාට කිසිදු සම්බන්ධයක් නැහැ. මේ දොරෙන් ඇතුල් වුණාම වෙනම කොටසක්, එහා දොරෙන් ඇතුල් වුණාම වෙනම කොටසක්. හැබැයි එකම වහලකින් එකම ස්ලැබ් එකකින් මේක ආවරණය වෙලා තියෙන්නේ. එහෙම වුණාට ඒක ගෙවල් දෙකක් හැටියටයි සැලකෙන්නේ. එහෙම තැනක එහා පැත්තේ කාන්තාවක් නිදාගෙන ඉඳන්දි මෙහා පැත්තේ උපසම්පදා භික්ෂුවක් ගිහින් සැතපුණයි කියලා කිසිදු ඇවතක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දොරටු දෙකක් තිබුණා වුණත් දොරටු තුනක් තිබ්බා වුණත් ඇතුලෙන් තවත් දොරටු වලින් එහාට මෙහාට යන්න එහා කොටසයි මෙහා කොටසයි ඇතුලේ දොරටු වලින් යාවෙනවා නම් ඒක තනි ගෘහයක් හැටියටයි සැලකෙන්නේ කොච්චර විශාල ප්‍රදේශයක පැතිරිලා තිබුණා වුණත් කොයිතරම් සංකීර්ණ වුණත් ඇතුලේ අර කාමර වලින් කාමර වලට සාලෙන් සාලෙට ඇතුළ තුල ඇවිදගෙන යන. ඒ මේ දොරෙන් ඇතුල් වෙලා එහා දොරෙන් එළියට එන්න පුළුවන් මට්ටමක් තියෙනවා. එහා දොරෙන් ඇතුල් වෙලා මේ පැත්තේ දොරෙන් එළියට එන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ ඇතුළ සම්බන්ධතාවයෙන් යුක්තයි. එහෙම තැනක යම්කිසි කාන්තාවක් නිදාගෙන ඉන්න ඉරියව්වෙන් නිින්ද යන්න ඕන නැහැ. වැතිරලා ඉන්න නිදාගෙන ඉන්න ඉරියව්වෙන් සිටියේදී උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ඒ වහල යටම ඒගේ ඇතුළෙම සැතපෙන ඉරියව්වෙන් නිදාගත්තොත් නිින්ද යන්න ඕනේ. සැතපෙන ඉරියව්වට පැමිණෙනකොටම ඒ උපසම්පදා භික්ෂුවට අවතක් සිද්ධ වෙනවා. එතකොට සමහරට රහතන් වහන්සේ නමක් වුණා, සුෂ්ක විදර්ශක රහතන් වහන්සේ නමක් නා. එතකොට උන්වහන්සේ එහා පැත්තේ කවුද ඉන්නේ කියලා දන්නේ නැත්නම් ඒ පිළිබඳව විමසුවෙත් නැතිනම් උන්වහන්සේ තෙහෙට්ටුවත් එක්ක වෙහෙසත් එක්කලා අර විදිහට තමන්ට පනවලා තියෙන සයනේ ඇලවෙන්නට පුළුවන්. ඉතින් එහෙම වෙනකොට උන්වහන්සේ නොදැනුවත්වම එතන එවතක් සිද්ධ වෙනවා. එතකොට රහතන් වහන්සේ නිසා උන්වහන්සේට කුසලොත් නැහැ අකුසලොත් නැහැ. එතකොට ක්‍රියාසිතකින් තමයි මේ එවත සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ රහතන් වහන්සේට උනත් සමහර එවත් සිද්ධ වෙන්නට පුළුවන් ක්‍රියාසිතින්. ඒ නිසා එවත කියලා කියන්නේ අකුසලයක් වෙන්නත් පුළුවන්, කුසලයක් වෙන්නත් පුළුවන්. කුසල අකුසල නොවන අව්‍යාකෘත ධර්මයක් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් ඇවතයි කියනකොටම ගොඩාක් වෙලාවට බෞද්ධයින්ට හැඟෙන්නේ ඒක පාප කර්මයක් වගේ එහෙමම නෙමෙයි. සමහර අයත් තියෙනවා පව්කම්. දැන් අපි හිතමු සත්තු මැරීම ඇවතකුත් සිද්ධ වෙනවා පාපෙකුත් සිද්ධ වෙනවා. සොරකම් කිරීම සත් ඇවතකුත් සිද්ධ වෙනවා පාපෙකුත් සිද්ධ වෙනවා. මේ දෙපැත්තම තියෙනවා. ඒතකොට අර විදිහට බුද්ධ පූජාව සඳහා මල් ටිකක් නෙලා ගැනීම ඇවතක් සිද්ධ වෙනවා කුසලයක් සිද්ධ වෙනවා. ඒ විදිහට. එතකොට රහතන් වහන්සේ වගේ කෙනෙකුට අර වගේ සිද්ධියකදී සහසෙය්‍යාපත්‍ය වගේ තැනකදී ඇවතක් සිද්ධ වෙනවා. නමුත් කුසලොත් නැහැ, අකුසලොත් නැහැ. එතකොට දැන් අරහාමුදුරන්ට ඇත්තට මෙතන ඇවතක්වත් සිද්ධ වුණේ නැහැ. මොකද උන්වහන්සේ මේ ගහේ ජීවි ගහක කොළ කඩන්න හිතලා හැම කළා නෙමෙයි. ඒක හදිසි අවස්ථාවක් එක්කලා උන්වහන්සේ අනපේක්ෂිත දෙයක් සිද්ධ වුණා. එතකොට එතන සචේතනිකව සිද්ධ වුණු දෙයක් නෙමෙයි. එතකොට එතන ඇවතක්වත් නැහැ සැබවින්. ඉතින් අවතක් වුණත් එහෙම එකක් ඉතා සුළු අවතක් හැටියට සැලකෙන්නේ දේශනාගාමිනී එවත් ඒව දේශනාගාමිනී කියලා කියන්නේ තවත් උපසම්පදා භික්ෂුවක් ඉදිරියට ගිහිල්ලා ඇවැත් දෙසා ගැනීමෙන් පිරිසිදු වෙන්නට පුළුවන්. මම අතින් මේ බඳු වරදක් සිද්ධ වුණා කියලා මේ pāli වාක්‍ය වශයෙන් කියන ක්‍රමයක් තියෙනවා. ස්වාමීනි මම අතින් මේ මේ ඇවැත් සිද්ධ වුණා. එතකොට අනිත් හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේ ඒවා ඇවැත් හැටියට වරද හැටියට දකින්නවද? ඔව් ස්වාමීනි මම ඒවා වරද හැටියට දකිනවා. ඊට පස්සේ අර හාමුදුරුවෝ යෝජනා කරනවා එහෙනම් නැවත එසේ නොකර සංවර වෙන්න. හොඳයි ස්වාමීනි මම ඉදිරියට එසේ නොකොට සංවර වෙනවා. ඒතකොට මේ විදිහට ඒක පාළියෙන් තියෙන. ඒතකොට ඒ පාළියෙන් මේ විදිහට ඒ තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේනමක් ඉදිරියේදී මේ ප්‍රකාශනය කරලා අවංකව තමන්ගේ වරද වරද බව පිළි අරගෙන ඒක ප්‍රකාශ කරලා නැවත එසේ නොකරන්නට චිත්තදිෂ්ඨානයක් ඇති කරගත්තාම එතෙන් පටන් මේ භික්ෂුව යලිත් පිරිසිදු සීලයක් ඇති කෙනෙක් හැටියට ඉදිරියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අර අකුසලයක් සිද්ධ කළොත් ඇවැද්දසුවයි කියලා අකුසලය නැති වෙන්නේ නැහැ. ඇවැද්දසුවම ඇවතින් නිදහස් වෙන්න පුළුවන් අකුසලයෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ වගේම කුසලයක් කරද්දී ඇවතක් සිද්ධ වුණොත් ඇවැද්දසා ගත්තාම ඇවතින් නිදහස් වෙනවා කුසලය තියෙනවා. හැබැයි අපරාධේ මම මේ කුසලය කරන්න ගිහිල්ලා අවතක් සිද්ධ කරගත්තා නේ කියලා පසුතැවුනොත් අර කුසලයත් ඒකෙන් හීන වෙන්නට පුළුවන්. මේ විදිහට ඒක ඊටාම සංකීර්ණ තත්ත්වයක්. දැන් අර හාමුදුරුවන්ට ඇත්තටම මෙතන අවතක්වත් සිද්ධ වුණේ නැහැ. උන්වහන්සේ සචේතනිකව කොලයක් කඩපු නැති නිසා. නමුත් උන්වහන්සේට අපවත් වෙන අවස්ථාවේ පශ්චාත්තාවපයක් ඇති වුණා. තමන්ගේ සීලය ගැන ආවර්ජනා කරනකොට මෙතන මගේ සීලය පළදු වුණා නේද? එතනින් වරදක් වුණා නේද කියලා හිතුණා ඒකත් එක්කලාම පසුතැවීම මතුණා ඒ පසුතැවීමත් එක්කම තමයි ඒ ගහයට නාගයෙක් වෙලා උපන්නේ දැන් එතකොට මේක අර මුල් අකුසලය බලවත් වෙලා අපාගත වුණා කියන தත්වයටත් නෙමෙයි අත්තට වැටෙන්නේ මොකද මුලින් අකුසලයක් ඇතර නැති නිසා එහෙනම් මොකද්ද එතන සිද්ධ වෙන්නේ මහානායකහරු ඊළඟට පැහැදිලි කරනවා මේකට අදාළ කොටස මානය යථාවමානය සහ අයථාවමානයයි දෙවදැනුම් වන්නක් මෙන් කුක්කුච්ඡේද යථාව කුක්කුච්ඡය සහ අයථාව කුක්කුච්ඡයයි දෙවදැරුම් වේ. දැන් අපි මානය ගැන කතා කරනකොට කිව්වා ඇත්තටම Taman ළඟ තියෙන විශේෂත්වයන් හේතු කොටගෙන අර ගොල්ලන්ට වඩා මම උසස් කියලා හිතනවා නම් එතන තියෙන්නේ සහේතුකව ගොඩනැගෙන මානය. ඒකට කියනවා යථාව මානය කියලා. ඇත්තටම තමන් ළඟ අනිත් කෙනාට වඩා උසස් තත්වයක් ඇත්තේ නැහැ. නමුත් නිකන් මනසින් මවාගෙන පුම්බගෙන හිතාගෙන ඉන්නවා ඒගොල්ලන්ට වඩා අපි උසස් කියලා. එතකොට එතන සහේතුක පදනමක් නැහැ. ඒකට කියනවා අයථාව මානයයි කියලා. එතකොට මේ විදිහටම සදිසමාන හීනමාන පිළිබඳවත් ওই විදිහට යථාව මාන අයථාව මාන ඇති වෙන හැටි අපි කතා කරා. ඒ මානයේදී එහෙම වෙන්නා වගේ මේ කුක්කුච්චයේදී යථාව කුක්කුච්චය අයථාව කුක්කුච්චය කියලා කොටස් දෙකක් තියෙනවා. යථාව කුච්චය කියලා කියන්නේ අර නොකල අකුස නොකල කුසලය සහ කල අකුසලය පිළිබඳව තැවෙන ගතිය ඇත්තටම තමන් අතින් අකුසලයක් සිද්ධ වුණා ඒක සිහි වෙනකොට තැවෙනවා. ඒතකොට දැන් ඒතන සහේතුකයි. ඒ නිසා ඒ ඒ කුක්කුච්චේ පසුතැවීම හේතුවක් සහිතයි. ඊළඟට තමන්ට කුසලයක් කරගන්න අවස්ථාව තිබුණා. ඒ අවස්ථාව Tamanට ගිලිහිලා ගියා අපරාධේ එතනදී මට හොඳ කුසලයක් කරගන්න තිබුණානේ කියලා පසුතැවීමක් ඇතන. ඒක පදනම් සහිත කාරණය. ඒ නිසා ඒක යථාව කුක්කුච්ච. නමුත් තව සමහරුන්ට ඇති වෙනවා අයථාව වශයෙන්. ඒ කියන්නේ ඇත්තටම අකුසලයක් වෙලා නැහැ. නමුත් Taman හිතනවා මං අතින් එතනදී අකුසලයක් සිද්ධ වුණා කියලා තැවෙනවා. එතකොට එතන ඇත්තටම නිවැරදි පදනමක් නැහැ එතන. නිකන් තමන් මනසින් වරද්දගෙන රැවටිලා මෝහය පාදක කොටගෙන තමයි දැන් මේ මානසික පශ්චාත්තාපය ඇති වෙන්නේ. එතකොට ඒබඳු තැන් තමයි අයථාව කුක්කුච්චය කියලා හඳුන්වන්නේ. ඊළඟට සමහර වෙලාවට කුසලයක් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. එතන ඇත්තටම කුසලයක් නෙමෙයි තිබිලා තියෙන්නේ. එතන කුසලයක් කරගන්න අවස්ථාවක් තිබිලා නැහැ. නමුත් තමන් හිතනවා ඒ ගිලිහුණු දේ තමන් වැළකීලා තියෙන අකුසලයකින් පස්සේ කාලෙක තමන් හිතා ගන්නවා නෑ අපරාධයේ කුසලයක් මට කරගන්න තිබුණේ මම ඒකෙන් ගිලිහුණා. එතකොට ඒක පැහැදිලි, निराවුල්, නිවැරදි පදනමක් ඇති පසුතැවීමක් නෙමෙයි වරදවා වටහා ගැනීම නිසා, මෝහය නිසා ඇතිවෙන අර්බුදය. අන්න ඒ බදුතෙන් තමයි අයථාව කුකුච්චයි කියලා හඳුන්වන්නේ. නායක හඳුර ඒක පැහැදිලි කරනවා. කල අකුසලය හා නොකල කුසලය පිළිබඳ පසුතැවීම යථාව කුක්කුච්චය. සමහර විට සමහර කෙනෙක් නොකල අකුසලය පිළිබඳව හා කල කුසලය ගැනද පසුතැවෙති. එය අයථාව කුක්කුච්චය. පළමුවෙන් කුසල් කොට පසු කාලයේදී මිත්‍යා දෘෂ්ටිය ගැනීමෙන් තමා පළමු කළ කුසල් අකුසල් යන හැඟීම ඇති වූ තැනැත්තාට මා විසින් කුසල් ඇසිතා අකුසල් කරන ලද්දේයි පසුතැවිලි ඇතිවේ. අකුසල් නොකර හැර පසුව මිසදිටු ගැන්ම නිසා පෙර නොකොටහල අකුසල් කෙරෙහි කුසල සංඥාව ඇති උන්ට ඒ හල කුසල ඒ හල අකුසල නිසා මම පෙර කළ හැකිව තිබූ කුසලයන් අකුසලයයි සිතා නොකලමියයි මට ඌයේ මහත් පාඩුවකයි නොකල අකුසලය නිසා පසුතැවිල්ල ඇතිවේ එසේ අස්ථානයේ ඇතිවන්නා වූ ඒ පසුතැවිලි අයථාව කුච්චයෝය. එතකොට දැන් නායකහරගේ අනිත් පැත්තත් පැහැදිලි කරනවා. තමන් සමහර අවස්ථාවලදී අකුසල් නොකර හිටියා. එතකොට සමහර විට සමහර කෙනෙක් නොකල අකුසලය පිළිබඳව හා කළ කුසලයේ එතකොට ඇත්තටම අකුසලයෙන් වැළකීලා හිටියා. කුසල් කළා. පසු කාලීනව තමන් වැරදි දෘෂ්ටියක එල්බ ගන්න. එල්බගෙන ඒගොල්ලෝ හිතනවා අපරාධය අපි මේ වැරද්දක් කරගත්තේ කියලා. දැන් ඔහොම තත්ත්වයන් බෞද්ධයින්ටත් සිද්ධ වෙනවා. සමහරු ඇතම් ඔය ධර්මය විනය විකෘති කරලා කතා කරන කණ්ඩායම් ළඟට ගියාම ඒගොල්ලෝ කියනවා මේ අකුසල් විතරක් නෙමෙයි කුසලොත් කරන්න එපා. ඒ කුසලයෙන් සසර දිග්ගැස්සෙන. එතකොට ඔය කටින පිංකම් වගේ ඒවා ඒවා ඒවා කලන් පස්සේ සසර දිග්ගැස්සෙනවා. ඒ නිසා ඒ වගේ ඒවා කරන්න එපා. දැන් මෙහෙම කිව්වට පස්සේ ඒ අය ජීවිතේ අර විදිහට කර්ණ පිංකම් වැනි ප්‍රබල කුසල කර්ම කරගෙන තියෙනවා නම් අන්න පශ්චාත්තාවපයක් ඇති වෙනවා අපරාධය අපි ඒ කාලේ මේවා දන්නේ නැහැ අපි ගොඩක් මේ මේ විදිහට කරගත්තනේ කියලා දැන් කරගෙන තියෙන කුසලය හැබැයි ඒක ගැන පසුතැවීමක් ඇති වෙනවා එතකොට ඒක අයථාව කුක්කුච්චය. ඒ තැවීමක් ඇති වෙන්නට සුදුසු පසුබිමක නෙමෙයි. අර මෝහය, මුලාව, මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ පටලැවිල්ල ඇති වෙනවා. සමහර විට අකුසලයෙන් වළකිනව හැබෑවට. අකුසලයෙන් වැළකීලා පස්සේ කාලෙක මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන ඒ කුසල් අකුසල් පිළිබඳ වැරදි අර්ථකථනය නිසා ඒගොල්ලෝ හිතනවා වැළකුණේ අකුසලයකින් කියලා එදා හිතුවට අපරාධය හොඳ කුසලයක් කරගන්න තිබිච්ච එකනේ මම නැති කරගත්තේ කියන අදහසකට එන්නට පුළුවන්. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් අපි හිතමු දැන් බුදුදහමේ අපිට පැහැදිලි කරනවා මොනම හේතුවක් නිසාවත් ප්‍රාණඝාතය කිරීම සුදුසු නැහැ. හැබැයි සමහර ආගම්වල පැහැදිලි කරනවා ආගම වෙනුවෙන්. තමන්ගේ ආගම රැකගන්න. ඒ වගේ තව කෙනෙක් ඝාතනය කිරීම වැරද්දක් නැහැ කියලා උගන්වන සමහර ආගමික කණ්ඩායම් එතකොට එබඳු තැනකදී යම් කෙනෙක් අර මේක ප්‍රාණඝාතයක් කියලා දැනගෙන ඒක නොකර ඉන්නවා පසු කාලීනව එයා අර වැරදි දෘෂ්ටියට ලමුණාට පස්සේ හඳුනා ගන්නවා මේ ආගම වෙනුවෙන් මේක කළා නම් අපරාධේ මට ස්වර්ගයට යන්න තිබුණා දෙවියන් වහන්සේ ළඟට යන්න තිබුණා ඒ දෙවියන් වහන්සේ ළඟට යන්න තිබිච්ච අවස්ථාව තමයි මම නැති කරගත්තේ. අපරාධේ වෙලාවේ ඝාතනය මම කළා නම් කෙලින්ම මට ටිකට් එක ගන්න තිබ්බා දෙවියන් වහන්සේ ළඟට යන්න කියලා එයා හිතනවා. එතකොට දැන් අකුසලෙන් වැළකීලා හිටියද වැළකීලා හිටපු එක අපරාධයක් හැටියට එයාට දැනෙනවා. අන්න ඒ විදිහට අකුසලයෙන් වැළකීලා ඉඳීම ධර්මානුකූලයි නමුත් මිත්‍යා දෘෂ්ටියට ලැබුණාම ඒක වැරද්දක් හැටියට පේනවා. කුසලය સિદ્ધ කිරීම ධර්මානුකූලයි නමුත් මිත්‍යා දෘෂ්ටියට පැමුණාම ඒක වැරද්දක් හැටියට පේනවා. අන්න ඒ වගේ අර සමහර වෙලාවට කුසල අකුසල පිළිබඳ පැහැදිලි වැටහීමක් නැතිකම නිසා පදනම් විරහිතව පසුතැවීම නැති වෙනවා. දැන් අර ඒරක පත්තනාග රාජ්‍යය හැටියට ජනිත වුණු හාමුදුරුවන්ට වෙන්නේ එහෙම එතන ඇවතක් නැතුව ඇවතයි කියලා හිතනවා, කල්පනා කරනවා. ඒ වගේ පටලවිල්ලක් එතන ඇති වුණ යම් කෙනෙකුට මිත්‍යා දෘෂ්ටියත් එක්ක ඒ తত্ত্বය ඇති වෙන්නට පුළුවන්. ඊළඟට උන්වහන්සේ තව මේ කුක්කුච්ච කියන වචනය පිළිබඳ පැහැදිලි කරනවා. කුක්කුච්ච යන වචනය කියන ලද අකුසල චෛසිකෙන් අන්‍ය වූ අර්ථයන්හිද යෙදේ. හත්ත කුක්කුච්චේ පාද කුක්කුච්චේ යනාදීන් කුක්කුච්චයන්ෙන් කියවෙන්නේ ඒ ශරීරාවයවයන්ගේ නොතන්පත් බවය. එතකොට සමහර වෙලාවට ශරීර ඉරියව්වල අංග ප්‍රත්‍යංගයන්හි තැන්පත් නැති බව, සැහැල්ලු නැති බව, අසංවර බව ගැන කතා කරනකොට හත්ත කුක්කුච්ච, පාද කුක්කුච්ච කියන වචනේ කුක්කුච්ච කියන වචනේ යෙදෙනවයි කියලා උන්වහන්සේ කියන්නේ. එතන මේ පසුතැවීම කියන අර්ථය නෙවෙයි. ඊළඟට විනේහි කුක්කුච්ඡායන්තෝ න පටිග්ගහේසි අනාදි තැන්වල දැක්වෙන කුක්කුච්චයට විනය කුක්කුච්චයද කියන යයි කියනු ලැබේ. එනම් තමාට අවිශ්ය කරුණක් ගැන එය කැපද නොකැපදයි විමසීම් ආකාරයෙන් පවත්නා චිත්තයයි. එය කුසල හෝ ක්‍රියා වේ. ක්‍රියා හෝ වේ. අකුසල නොවේ. නොදන්නා කර්ම පිළිබඳ කුක්කුච්චය ඇතිවන්නා භික්ෂූහුම ශික්ෂාකාමී හුය. ඒ ශික්ෂාකාමී හෝ අවිනිශ්චිත දෙය නොකෙරෙති. එවඳු කරුණවලදී විනිශ්චයක් නැතිව යම් භික්ෂුවක් සැකපිට කැප දෙයක් වුවද කලේ නම් ඒින්ද ඒ භික්ෂුවට ඇවැත්තේ කොක්කොච්ච පකතතාය ආපත්තින් ආපජ්ජන්ති යනුවෙන් ඒ බව දැක්වේ. එතකොට මේ විනය කාරණයක් එතන පැහැදිලි කරන්නේ ඒ කියන්නේ සමහර ස්වාමීන් වහන්සේලා Tamanට යමක් කරන්න වුණාම යමක් පිළිගන්න සිද්ධ වුණාම උන්වහන්සේලාට ඒ කාරණේ ගැන හරියටම විනය තියෙන්නේ කොහොමද කියලා පැහැදිලි නැතිනම් උන්වහන්සේලා එතන ඒක කරන්නේ නැහැ. ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා. ඒ මොකද අර සැකයක් ඇති වෙනවා මේක හරිද වැරදිද කියලා. එතකොට ඒක හරියට දැනගන්නකම් ඒක කරන්නේ එතකොට ඒකටත් කියනවා ඒ කුක්කුච්ච කියලා කියනවා. නමුත් එතන මේ අකුසල් කුක්කුච්චය නෙමෙයි. එතන කියන්නේ අර ඒ පිළිබඳව අතිරණාත්මක පැහැදිලි නිගමනයකට එන්න බෑ ඒකට අදාළ සම්පූර්ණ දැනුම නැති නිසා. එමඟු තැන්වලදී ඒක නොකර සිටීම ශික්ෂාකාමී වික්ෂුන් වහන්සේලාගේ ස්වභාවයක්. ඒක අර විමසලිමත් ප්‍රඥාව ඇති කරගෙන කුසල පක්ෂයට උදව් වෙන ස්වභාවයක්. ඒ වගේම සමහර වෙලාවට මේක පිළිගන්න එක සුදුසු නැද්ද කියලා සැකයක් ඇති වෙද්දි මේ කමක් නැහැ කියලා පිළිගත්තොත් එතකොට ඒක පිළිගැනීම ඇත්තටම වරදක් නොවෙන්න පුළුවන්. හැබැයි සැකයෙන් යුක්තව පිළිගැනීම උන්වහන්සේට අවතක් සිද්ධ වෙන කාරණයක් වෙනවා. ඒ කියන්නේ හරියට ඒක ගැන කරුණු හඳුනාගන්නේ නැතිව අර සැකය තිබියදී ඒක පිළිගත්තා. ඒ Tamanට මේක පිළිගන්න එක සුදුසුද නුසුදුසු කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි සැකය තියෙද්දී ඒක නොසලකා හැරලා පිළිගත්තා. එබඳු අවස්ථාවල වික්ෂුන් වහන්සේලාට ඇවැත් සිද්ධ වෙනවා. ඒතකොට ඒවා ඉතා සියුම් කාරණා විනේ තියෙන ඉතින් මේ බඳු තැන්වලත් මේ කුක්කුච්ච කියන වචනේ පාවිච්චි වෙනවා කියන එකයි නායක හඳුරු මෙතනදී කියන්නේ. එතකොට අපිට මේ අකුසල චෛතසික කතාවේදී වැදගත් වෙන්නේ ද්වේෂමූලික සිතේ යෙදෙන ඒ ද්වේෂමූලික සිතේ හැම විටම නෙමෙයි යෙදෙන්නේ දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන මේ ධර්ම වලින් ද්වේෂසිතේ ද්වේෂය හැම විටම යෙදෙනවා. නමුත් අනෙකුත් ධර්ම ඊර්ෂ්‍යාවයි මසුරුකමයි කුක්කුච්චය කියන මේ කාරණා තුන ද්වේෂසිතේ හැම විටම යෙදෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල තමයි ද්වේෂසිත දෙකෙහි මේ චෛතසික ධර්ම යෙදෙන්නේ කියන බව නායක හඳුව පැහැදිලි කරනවා. හොඳයි එහෙමනම් අදට નિયમિત කොටස ඒ අපි පැහැදිලි කළේ අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.